අර වක්කන් නොකුලයක සිලේපික විධානය වගුන් මීහකු එරයකු සිලේපිකාහිවගෙන් සිලේපි හෝදානය වක්කම කොලාම ගස්තුකොක්ගෙන් නුක්කුමගෙන් වදවුණි මාලික ඉබුණි දීනාරෝග එකොලට වැංගර එකලේක පාන හොන්නයි නමාදුළු කුරබාර හිතැගරිය මෙමිහා නිදීම මිගේගා හුරි එච්චකොම් වක්කන් කුරාණිය හිතා ෆිලා හොට්ටා එකලේක පාන නිදුකුරවාහිය දැන් මිකලේගේ මුළි ගේතර හෝදා පුරලා ඔලවෙස් ලක්කං කුරාකං එව්වෙස් අගෙන් හොරි එච්ච නොපෙනුනේ මට මොන නොකුණන් අස්තු කොතනා එක දෙක පාන් තෙදු වඩාගෙන පා විදාල වෙයි බල කලයේ වක්ක නුකුලයක සිලේබි කෙවිදානේ දෙරෙන් අලුන් එහෙන් තාක වක්කං කුරාන් දාහ වගුතේ වෙන ඇතියයි මහරාහුක පතින්නමත් කොල්ලාගෙන් සිලේබි කාගෙන් දාන් අන්නාරේ නිකලේ හිතවගෙනේ මී අනෙක්කා මී අනෙන් අජාබේ ආරෙන් සිලේබිකන් ඔලේක ඇඟිජේ මිනිහා සිලේබි හොදානි කොන්තා කොන් කොන් ගොතකුම් බාවේ නුකෙවස්වානේ බයලාරේ ಈತ ಎಕದೇಗೆ ಫಾನು ದೆಕ್ಕೆವಿ ಪೆಂಕುರೇಕೊನ್ ದೆಕ್ಕೆವಿ ಗೊತ್ತಕ ಬುಲು ಕೊಲ್ಲ ಎಕದೇಗೆ ಫಾನು ಅರಿಹುಗ ಫತಿಹ್ ನಮಾದು ಕೊಫಿ ನಮಾದು ಅವಿತನ ಅವದಿವಿತನ ಮೀಹಕೋ ದೊರಗೋ ಟಕಿದಿನೆ ಎಕದೇಗೆ ಫಾನು ದೊರಹುವ ಲೆಮಿಮ ಬೇರೊಂ ಆಮಿಹ ಸಲಾಂ ಕಹ ದೆನ್ನಯ್ಯೆ ಕಲೇಗೆ ಫಾನು ಮಿಹಿರ್ ರೇ ಅಳಗೊಂಡಮೆನ್ ಗೇಗ ಅಳವರೇಕ ಕಾಂದೆ ನದುರೆ ಪುಣವಿಗೆನ್ ತಯಾರು ಕರವನು ದಿಹರಾತ ಜಿಲೇಬಿಯೆ ಅಳಗೊಂಡು ಎಕೊನ್ ದುರುಗ ನುಹಿಂಗವ ಕಲೇಗೆ ಫಾನು ಅರಿಹಂ ಆಯಸುಳೆ ಕೊಮ್ಮೇಶ್ ಎಕುವರಿಹ ಕಾಂದೆವ್ವ ಮೇತಿಫತು ಗಬುದು ಕುರವಿಯ ಕೀತ್ತಾಯ್ ಇತಾಳು ಯಾವ වද්දාරෙ තිය කාංහොරි මිහ මේනි රේස්තුර අයස් මිතාංගා හම තියකාගෙන ඕනේ දියනුදෙන් බාන්දාපේ මිදුව පහම වක්කදේක තවභාව සෝලිහු අලක වෙජ්ජේ